රවීන්ද්‍රනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ දමුණු සිත සුවගෙන දේ. දමණේ වූ සිත සුවපත් භාවය ලබා දෙනවා. අපි සමාජයේ විවිධ හැලහැප්පිලි, කැළඹීම් ආදියට මුහුණ දෙනකොට අපේ සිත නොසන්සුන් වෙනවා. මේ නොසන්සුන් වූ සිතින් කවර හෝ කාර්යයක් චිත්තාවධානය යොමු කළා චිත්ත ඒකාග්‍රතාවයෙන් කිරීම පහසු වෙන්නේ නැහැ. ඒක නිසා මේ සමාජයේ කිසියම් කැළඹිලි ස්වභාවයක් තියෙන හැම විටකම අපේ වෑයම විරුද්ධේ අපේ සිත සංසුන් බවට පත් කර ගැනීමට. මේ සංසුන් සිත අපේට සුවය ගෙන දෙන බව බුදු වදනේ පවා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි වෙසක් උත්සවය සමරලා ඊට ආසන්න කාලේ, ඒ සමාසන්න කාලයේ අපේ සිත සංසුන්ව තබා ගැනීමට වෑයම් කිරීම ඊටාම වැදගත්යි අපි හිතනවා. මේ නිසා අපි හිතුවා අපි වෙසක් උත්සවයට පෙර ආතුව අපි බුදු ගී කීපයක් රස විඳ වගේම මේ වෙසක් උත්සවයට සමාසන්නේ අද ඊට පසු කාලීනව බිහි වුණු අර විශිෂ්ට විශිෂ්ටත්වයට පත්වෙච්ච අවදීදී නිර්මාණය වුණු බුදු බුදු ගී කීපයක් රස විඳින්න. අදත් අපි තෝරගත්ත පසු කාලීනව නිර්මාණය වුණු අර සංගීතයේ කිසියම් වර්ධනීය අවස්ථාවක් පිළිබිඹු කරන අවධියක නිර්මාණය වුණු ගීත කිහිපයක්. අපි අහමු අද අපි තෝරගත්ත පළමු ගීය. මහත් අදින ගත් ගත් ගමන් බඳින සත් වගත දුක් දෙවන තුංගා සසර බිය නැති කරන අදිතනින් හද පිරුණ කුමරු සම අසුගේ පිට නැංගා සිත් net මහත් තදින ගත් ගත් ගමන් බඳින සත් වගත දුක් දෙවන තුංගා සසර බිය නැති කරන අදිතනින් හද පිරුණ කුමරු තම අසුගේ සිට නැංගා සිදෙනපත් වුනි අනෝම ගංගා කන්තටට සම් කරන චන්න අත වැටි සමග සිදෙනපත් වුනි අනෝම ගංගා ලං වෙනින ගං පෙරට ඉන් සැනින පැන එපිට අන්තිලි පතෙක්ලා හංගා නෙත් මහත් තදින ගත් ගත් ගමන් වඳින සත් වගට දුක් දෙවන තුංගා සතර බිය නැති කරම අදිතනින් හද පිරුණ කුමරු තම අසුගේ පිට නැංගා අත සංකරන චන්න අත බැති සමග සිදෙනපත් මුනි අනෝම ජංගා කන්තකට සංකරන චන්න අත බැති සමග සිදෙනපත් මුනි අනෝම ජංගා රන් සගින කෙත් කලඹ කපා අහසට දමා සන්තෝෂින ගති පැවිදි අංගා තිස් මෙත් මහත් තදින ගත් ගත් ගමන් බඳින සත් වගට දුක් දේවන තුංගා සසර බිය නැති කරන අදිතනින් අද පිරුණ කුමරු තම අසුගේ පිට නැංගා සිත් net මහත් තදින ගත් ගත් ගමන් බඳින සක් වගත දුක් දේවන තුංගා සසර බිය නැති කරන අදිතනින් හද පිරුණ කුමරු තම අසුගේ පිට නැංගා ග්‍රැමෆෝන් අවදියේදී අර ඉන්දියාවෙන් ආනයනය කරපු තනු වලට පදමාලා යොදනවට වඩා වර්තමාන ගීත රචකයන් Tamanගේ වස්තු විශේෂයට ඔබින විරිත් තෝරා ගැනීමට උත්සුක වෙනවා ඒ අවස්ථාවට එතෙන්ට ගැලපෙන යම් යම් විරිත් තෝරාගෙන ඊට අනුව පදමාලාව ගොතනවා. දැන් ඇත්තටම රත්නජංකර් පඬිතුමා ඇවිල්ලා කරපු දේශනාවෙන් පස්සේ අපේ ජන ගීයට අවධානය යොමු වුණානේ. එතකොට මේ නිසා අපේ ගීත නිබන්ධකයින්ටත් අවස්ථාව සැලසුණා ඒ ගීත රචනා කිරීමේදී කවරාකාර ආකෘතියකටද මේ ගීතය ලියන්නේ කියන එක තේරුම් ගන්න. ඒක තනු නිර්මාපකයාටත් එතකොට පහසු මඟ පෙන්වීමක් ඉංගියක් මේ පදමාලාව තුළ තිබුණා. දැන් මේ පදමාලාව ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්කිත හිමියන්ගේ සනත් නන්දසිරි මහාචාර්යතුමා තමයි මේ සංගීතය නිර්මාණය කරලා ගායනා කරන්නේ. දැන් මෙවැනි ගීතයක් කොහොමද විශාරද අරවින්ද විග්‍රහ කරන්නේ? ඔද අපේ තුරංගා වන්නම තිබුණනේ. ඒක අර ජප්තාල් කියන්නේ දින්න දින් දින්න දින්න දින් දින්න අමුතුම රිද්මයක්. ඉතින් මේක පඬිත් අමරදේව රන්වන් කරල් සැලේ කියලා ගීතය හැදුවා. මේ මේ ගීතය අර ඒ වගේ භක්ති රස උපදින විදිහට මේ ඊටාම හොඳ තනුවක් ඇතුව හොඳ පද රචනාවක් කරලා තියෙනවා. හොඳ ඇත්තටම මේ නිරංජරාවෙන් කන්තකගේ අසු පිටින් චන්නත් සමග පනිනවා. එතකොට මෙතන මේ මේ අශ්වය අතුරුංගා මේ මේ අවස්ථාවට ගැළපෙන නාදමාලාවක් ඉදිරිපත් කරනවා. තොරෙන් තුරංගා වන්නමට වැඩි රස විඳින්න පුළුවන් මේක. මම හිතන්නේ ඔබතුමා කලින් කිව්වා වගේ අර කාන්ත කසුගේ පිට මේ සිද්ධාර්ථ කුමාරයා යනවා පේනවා. ඒක තමයි ඇත්තටම දැන් විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේ මේ අභිනික්මන් කිරීම නේරංජරාවෙන් කාන්තගේ අසු පිටින් පැනීමේ අවස්ථාවට උචිත විදිහට විරිතක් තෝරාගෙන පදමාලාව ලියනවා. ඒ තුනගාවන්නම හිසිද්දර හිතේ තියාගෙන ලියපු පදමාලාවට ඒ ස්වරමාලාවම වර්ධනය කළා ඊට වඩා පොහොසත් කළා මේ දනුව නිර්මාණය කරනවා. මේ අවධියේදී නිර්මාණය වෙච්ච තවත් උසස් ගීතයක් දැන් අපි තෝරගන්නේ. ජීවිතා දුරන්නම් අදේ මනවෙන කලමල්ගෙන ඔබේ ජීවිතා උදන්නම් කෙලෙස් මල ඉරුවර අතහැර මවුල් වගනක වනේ වැදී ඔබ කෙලෙස් මල පිරුවර අතහැර බවුල් වගනක වනේ වැදී ඔබ සොයා ආයෙමි පොළොතලයේ සොයා නේ ඉහළ නිර්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ බුදු බව පසක් කර ඇත ඔබේ සිරිපාද වන්නම් අදේ වෙන වෙන කැලමල්ගෙන ඔබේ සිරිපාද නූතන මිනිසා මේ තාක්ෂණික වනාන්තරයක වල්මත් වී සනසුමේ ඉව කරමින් සැනසුමක් සොයමින් නැවත බුදුරදුන් සොයා යන ගමන මේ ගීතයෙන් නිරූපණය වෙනවා. දැන් අපේ බුදු ගීත රාශියක් ලියන්නේ ජාතක කතාවක්, බෝසත් සිරිතෙන් බුදු ගුණ ඍජුවම ප්‍රකාශ කිරීමෙන්. නමුත් මේ ගීතයේ මේ වර්තමාන සමාජයේ ආකූල ව්‍යාකූල වී සිටින මිනිසා, නාගරික මිනිසා සැනසුමක් නැතිව සැනසුමක් සොයාගෙන නැවත බුදුන් සොයා යන ගමන සිහිපත් කරන ගීතයක්. ඔහු බුද්ධියෙන් උදම් වී මේ කෙලස් මලයෙන් වේදනාවටපත් වෙලා අසන්තෘප්තව නැවත යන්නේ බුදුරදුන් සොයාගෙන. බුදුරදුන් වනගත වී සිටින්නේ මේ නාගරික ලෝකයේ සැනසුම නැති තැන නැවත මේ නාගරික මිනිසා වනගත වෙනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන. මම මේ වර්තමාන කටුක සමාජය පිළිබඳ ඉතාම අපූර්ව සංකේතවත් වන ගීතයක්. මේ ගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කරන්නේ මధుවන්ති වැඩසටහනකට. මාගම සේකර මේ විශිෂ්ට කාව්‍යමය විචිත්‍ර කාව්‍ය සංකල්පනාව නිර්මාණය කරන්නේ. මේ ගීතය අහනකොට ඔබ ඉතාම තෘප්තිමත්ව අහගෙන ඉන්නවා දැක්කා. කොහොමද මේ ගීතය? මොකද්ද මේ ගීතයට වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ මේ ආලේපය තියෙන? ඔබට මතක් වුණාද දන්නේ මේ තේර ගාථා. <laughs> මේ වනාන්තරයේ තපස් රැකෙමින් මේ මේ වගේ මේ බුද්ධ භාෂිතයක් ඔය සබ සම්පත් අතහැරලා වනගත වෙලා ඉන්න. ඔව්. ඒ වගේම තමයි මේ ශ්‍රද්ධා භක්තියෙන් පිරිච්ච පරිපූර්ණ ගතිය හොඳටම පේන්න තියෙනවා. මම හිතන්නේ මේ ශේකරයි පඬිත් අමරදේවයි දැන් එකතු වෙලා ඒකාත්මික වෙලා නිර්මාණය වෙච්ච ගීතයක් විදිහටයි මම සලකන්නේ. ඔය දැන් අපි යම් පොන්නවදී ඉඳලා දකින්න ගීතවල විශිෂ්ටත්වයට පත්වෙච්ච ගීතයක් හැටියට අපිට මේ ගීතය හඳුන්වා දෙන්න පුළුවන්. අපි තවත් නූතන අවධියේ නිර්මාණය වුණු බැති ගීයක් අහමු. Thank you. රසබිම්බර මාරතෙනග අන්ධාරති රගා සමග පලවා හලදීත රාගි බුදුන් වඩිනවා හද වේත බුදුන් වඩිනවා රසබිම්බර මාරතෙනග සංහාරති රගා සමග පලවා හලවි කරාගි බුදුන් වඩිනවා හද වේද බුදුන් වඩිනවා God. දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් සංසාරේ පෙර දකින්න බලාපොරොත්තු වේ පොරුවෙන් ගමන් දෙහිය අංගී රස පුතුන් වඩිනවා හද දෙස පුතුන් වඩිනවා සවනත් බුදුරැසින් දිවිදා කරුණාවේ මුදු බැල්මින් සවනත් බුදුරැසින් දිවිදා කරුණාවේ මුදු බැල්මින් මුළු දියතේ කිසිලමවා බුදුන් වඩිනවා හද දෙත බුදුන් වඩිනවා රසබිම්බර මාරසෙනග අන්හාරති රගා සමග පලවා හලවි සරාගි බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා කොතරම් ශ්‍රද්ධා සම්පන්නද කියනවා නම් තමන්ගේ හදවත ගඳකිලියක් කර බුදු පියාණන් වහන්සේට තමන්ගේ හදවතට වැඩම කරන්නයි කියලා කරන ආයාචනයක් මේ සෝමදිරක ජයමහා ගායනා කරපු මේ ගීතයේ තියෙන්නේ. මට හිතෙනවා මේ ගීතේත් ඔහුගේ ගායන විලාසයේත් මේ තනුවෙත් කිසියම් උපශාන්ත ගුණයක් තියෙනවා කියලා. විශාරද අරවින්ද ඒකට එකඟ වෙනවද? එහෙම නැත්නම් ඊට වෙනස් දෙයක් තියෙනවද මේ? ඔව් නෑ ඒ ඔක්කොම ಗುಣ තියෙනවා. ඒ එකම මට පෙනුණා නිකන් පොඩි ධනෙ ගතියකුත් තියෙනවා. සමූහයක් එකතු වෙලා නිකන් පෙරහැරක් <laughs> යන ගමන් සරලව ගය ගය යන්න පුළුවන්. ඒ ගතියක් තියෙනවා. ඔව් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ රචාම් බව, සරල බව, අර විසිතුරු අලංකාරයෙන් තොර සරල භාවයනේ. සිල්වත් භවෙත් කියන්නේ සරල වීම. අර අර බහුභාණ්ඩික වීම මේ ආගමනුකූල නැහැ. ඒ නිසා ඒ සරල බව මේ ගීතයේ තියෙනවා. ඒ සරල භාවයෙන් අපිට බුදුදහම පිළිබඳ කිසියම් ඉගියකුත් ලැබෙනවා. ඒක උපාසක මහතුරුන්ට උපාසකවන්ට ගැළපෙනවා. තවත් ගීතයක් අහමු. මේ මේ විශිෂ්ටම දේ නිර්මාණය වෙච්ච ගීතයක්. දීප දල්වා මෝහාන්ධකාර වනසා ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා मान ජනතා විමුක්ති සලසා බැලෝ කානුකම්පා ශ්‍රී ඝන මෛත්‍රී මූර්ති ශ්‍රී පද පසුන නමාමි उपकारी पुण्यक्रिया फलधारी पारमिता उपकारी पुण्यक्रिया बलधारी ज्ञानविशेष मार परा මෛත්‍රී මූර්ති ශ්‍රීපද පත්ම නමාමි අපි බුදුගුණ ගී ගායනකොට ජයමංගල ගාථා ගී ගායනා කරනකොට කියනවා තන් තේජසා භවතු තේ කියලා. ඒ කියන්නේ මේ බුද්ධ තේජසින් අභිමංගල්‍යයක් වේවා කියලා. දැන් මේ ගීතේ මා දකින්නේ ඒ බුද්ධ තේජස ගැන කියන ගීතයක් හැටියට. මේ භාවිත කරන පද ප්‍රඥා ප්‍රදීප දල්වා මේ ආදී මේ සංස්කෘත මිශ්‍ර භාෂාව නිසා ඒ බුද්ධ තේජස මොකද්ද කියන එක අපිට ඉංග්‍රීසියෙන් අපේ නාදමාලාවෙන්ම අපිට ලැබෙනවා. මේ ගීතය තනුව නිර්මාණය කරන්නේ පී දර්ශන් ද සිල්වා. ගායනා කරන්නේ විශාරද නන්දාමාලිනී. මෙවැනි ගීතයක් අපිට හිතෙනවා මේක බොහොම පොහසත්. සංගීතයෙන්, පදමාලාවෙන්, වගේම ගායනයෙන් මේ සියල්ලෙන් බොහොම පෝෂිත ගීතයක් හැටියට. විශාරද අරවින්ද ඒකට එකඟ වෙනවද? ඔව් මට මතකයි දර්ශන් සිල්වා මේ ගුවන් විදුලියේ වැඩ කළේ නමුත් නිතරම ගීත තනු හදා හදා තමයි හිටියේ. ඕන එලාට බලුවොත් හම් කර කර ඉන්නවා. ගීතයක්. මේ ටියුන් එකක් හදනවා. ඉතින් ඒ ගීතයක් වෙන්නවනේ මේ. ඉතින් මේ බොහොම ලස්සනට අර ඔබ කිව්වාගේ අර සංස්කෘත වචන මිශ්‍රලා කෙනෙකුට ඕනනම් පාලි ගාතාවක් අහනවා වගේ හිතයි. කෙනෙකුට සංස්කෘත ශ්ලෝකයක් අහනවා කියන්නේ නැත්නම් කහවේ මේ රසෙන් අනුවන සිංහල රචනාවකදී ඕන විදිහට Tamanට අහන්න පුළුවන් විදිහට මේ වචන සංකලනයයි ස්වර සංකලනයයි සිද්ධ වෙලා තියෙනවා. ඔය දැන් මේ විශිෂ්ටම කවියෙක් නේ මේ විමලේ වතුරුකම කියන්නේ. ඔව්. එතුමා ලියපු කවියක් මට මතක් වෙනවා අර නැගුණු තන බැස්මය එද මරණයට දෙස්මය එය නොවේ විස්මය දියෙන් දිනුලුණු දියෙන් නැස්මය. ආ ලැබුණ තැන බැස්මය. ඒකත් මරණයට සාක්ෂියක්. එය නොවේ විස්මය. දියෙන් දිනුලුණු. ලුණු උපදින්නේ වතුරෙන්. වතුරෙන්ම නැසෙනවා. මේ වගේ දාර්ශනික කවි ලියපු විශිෂ්ට කවියෙක් විමලේන්ද්‍ර වතුරගම කියන්නේ. ඔහු තමයි මේ පදමාලාව නිර්මාණය කරන්නේ. අද අපි තෝරගත්ත මේ බෞද්ධ ගීත හතර අපේ බෞද්ධ ගීතාවලියේ විශිෂ්ට අවධියක් සටහන් කරන ගීත හැටියටයි අපි තෝරගත්තේ. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරේකා පෙරේරා